ගොතටුව චන්දන විහාරාධිපති මහරගම ශ්‍රී වජිරඥාන ධර්මායතනයේ ධර්මාචාර්ය ශාස්ත්‍රවේදී රාජකීය පඬිතු අවසරයි පූජනීය හිඟුරේ පඤ්ඤාසේකර ගෞරවනීය ස්වාමීන් වහන්සේට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 ඒතරහි භාත්මන මනුස්සා අධම්ම රාගත්තා විසම ලෝභා විභූතා විච්ඡා ධම්ම පරිහාති සාදු සාදු සාදු සන්ධාවන්ත පින්වත්නි පින්වත් හැමදෙනාම දැන් සෝදානම් වන්නේ බෞද්ධයා ගුවන්විදුලි ඔස්සේ ප්‍රචාරය කෙරෙන මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි අද අපේ ධර්මානුශාසනාවෙහි මාතෘකාව අලෝක ධම්ම සූත්‍ර දේශනාව. අලෝක ධම්ම කියන වචනේ තේරුම තමයි කියන්නේ විනාශ වෙන ස්වභාවය කියන එක. එතකොට මේ අලෝක ධම්ම සූත්‍ර දේශනාව කියන්නේ අනුත්තර නිකායේ එක නිපාතේ බ්‍රාහ්මණ වර්ගයේයි බොහෝම ලස්සන සූත්‍ර දේශනාවක්. මේක කෙටි සූත්‍ර දේශනාවක්. නමුත් මේ සූත්‍ර දේශනාවෙන් කියවෙන දහම් කරුණු ලොකු පවිශාල ධර්ම පරයායක් වෙනුතුනි මෙහි අන්තර්ගතව තියෙන බව මුලින්ම සිහිපත් කරන්න ඕනේ. මේ සූත්‍ර දේශනාව ආරම්භ වෙන්න පින්වත් මේ විදියට දවසක් මහසල් කුලේ බ්‍රාහ්මණෙක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මෙන්න මේ විදියට විමසනවා මේ බ්‍රාහ්මණ යහනවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අතීතයේ බොහෝ මිනිස්සු කුක්කුට සම්පාතික ක්‍රමයට ජීවත් වුණා කුක්කුට සම්පාති ක්‍රමය කියලා කියන්නේ පින්වත්නි කුකුලෙකුට වහලකින් වහලකට පියාඹාගෙන යන්න තියෙන හැකියාව. දැන් අපි දන්නවා කුකුලෙකුට පින්වත්නි වැඩිදුර පියාඹන්න බෑ. නමුත් වහලකින් වහලකට බොහොම කෙටි දුරක් පියාඹන්න තරමට පියාඹාගෙන යන්න තරමට ළඟ ළඟ ගෙවල් තිබුණා. දැන් එහෙම නෑ. අපේ පින්නතුන්ට මතක ඇති ඉස්සරේ කතාවක් තියෙන්නේ කොළඹින් කුකුලෙක් වහලකට නැග්ගහම මාතරින් බහිනවා කියලා, දකුණින් බහිනවා කියලා කියන්නේ. ඒක තේරුම තමයි පින්නතුනි ඒ තරම් ළඟ ළඟ මේ ලංකාවේ ගෙවල් තිබුණා ඉස්සර. නමුත් දැන් එහෙම නෑ. එතකොට මේ මහසල් කුලේ බ්‍රාහ්මණය අහන්නේ බුදුහාමුදුරුවන්ගෙන් භාගතුන් වහන්සේ ඉස්සර ඒ විදිහේ ළඟ ළඟ ගෙවල් තිබුණා. එන කුකුලෙකුට වහලකින් වහලකට පියාඹන්න පුළුවන් තරමට භාගතුන් වහන්සේ දැන් එහෙම නැහැ මොකද්ද මේකට හේතුව කියලා ඇහුවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ මහසල් කුලේ බ්‍රාහ්මණයට මතක් කළා ක්ලේශ ධර්ම තුනක් බහුල වෙනකොට බ්‍රාහ්මණය මේ ලෝකේ මිනිස්සුන්ගේ අඩුවීමක් දකින්න පුළුවන්කම ලැබෙනවා. එතකොට මොනවද පින්නතුණිය ක්ලේශ ධර්ම තුන? පළවෙනි එක තමයි අධර්ම රාගය. දෙවෙනි එක තමයි විසම ලෝභය. තුන්වෙනි එක තමයි මිත්‍යා ධර්මය. එතකොට මේ කෙලෙස් වැඩි වෙනකොට වැඩි වෙන්න වැඩි වෙන්න මිනිස්සුන්ගේ විනාශයක් නැත්තම් ජනගහනයක් ටිකෙන් ටික පින්නතුණි අඩු වෙනවා. අපි කෙටියෙන් බලමු මොකද්ද පින්වත්නි අධර්ම රාගය කියන්නේ? රාගේ නම් කාගෙත් හිතේ තියෙනවා. අනාගාමි වෙච්ච දවසට තමයි රාගය නැති වෙන්නේ. චක්කවති සීනාද සූත්‍රයේදී බුදුහාමුදුරුව අපිට කියලා දුන්නා අධර්ම රාගය කියන්නේ පින්වත්නි නොසුදුසු තැන්වල රාගසිත ඉපදවීම. තවත් විදිහකට කියනවා නම් ලෝක සම්මත සදාචාරයෙන් පිටපැනලා කටයුතු කිරීම. අප උදාහරණයක් කියනවන් කියනවා නම් මේ ප්‍රියපාර්ශවයේ සහෝදරයන් කෙරෙහි රාගයෙන් බැඳෙනවා. ඒක අධර්ම රාගය. ලෝකේ මේවා අනුමත කරන්නේ නැහැ පින්වත්නි. ඊට පස්සේ ගුරුවරයාගේ බිරිඳ කෙරෙහි රාගයෙන් බැඳෙනවා. දෙවෙනි එක තමයි විෂම ලෝභය. ලෝභේ කාටත් තියෙන්න පුළුවන්. මෙතන විසම ලෝභය කියන්නේ පින්වත්නි දකින දකින සෑම දෙයක් දෙයක් කෙරෙහිම ලෝභ සිතක් ඇති කරගෙන ඒක Tamanට අයිති කරගන්නට තියෙන කැමැත්ත. මේකට තමයි කියන්නේ විසම ලෝභය කියලා. එතකොට මේ ක්ලේශ ධර්ම බහුල වෙන්න බහුල වෙන්න බහුල වෙන්න වෙන මුකුත් නෙවෙයි පින්නතුළු වෙන්නේ මිනිස්සුන්ගේ විනාශය සිද්ධ වෙන්නේ. තුන්වෙනි එක තමයි මිත්‍යා ධර්මය. අපි අහලා තියෙනවා මිත්‍යා දෘෂ්ටිය කියලා වචනයක්. මේ ඒක නෙවෙයි. මේ කියන්නේ මිත්‍යා ධර්මය. මොකද්ද පින්වත්නි මිත්‍යා ධර්මය කියන්නේ? පුරුෂයන් පුරුෂයන් අතර රාගයෙන් බැඳෙනවා. ස්ත්‍රීන් ස්ත්‍රීන් අතර රාගයෙන් බැඳෙනවා. එතකොට මේවා ලෝකයේ පින්නතුනි කවදාවත් අනුමත කරන්නේ නැහැ. මේ ක්ලේශයන් ලෝකේ බලවත් වෙනකොට සමහර රටවල් පිරිහුණා පින්වත්නි. ලංකාවෙත් යම් යම් අවස්ථාවල ඒ වාට සමහර උත්සාහවන්ත වුණා. නමුත් ඒ தත්ත්වය උදා වුණා නම් පින්වත්නි මහ විශාල විනාශයකට සමාජ පරිහානියකට මේ ලංකාවත් ඇද වැටෙන්නට තිබුණා. මේ වගේ බැරෑරුම්කම නොදැන මේ සඳහා සමහරු නොඑක් නොඑක් ආකාරයට පින්නතුනි වෙහෙසෙනවා. එතකොට මතක තියාගන්න ඕනේ මිත්‍යා ධර්මයේ කියලා කියන්නේ පුරුෂයන් පුරුෂයන් අතර රාගයෙන් බැඳීම, ස්ත්‍රීන් ස්ත්‍රීන් අතර රාගයෙන් බැඳීම. මේවා ලෝකේ අනුමත කරන්නේ නැහැ. එතකොට මේ ක්ලේශයන් තුන බලවත් වෙනකොට බුදුහාමුදුර වදාළ බ්‍රාහ්මණය මේ ලෝකෙ මිනිස්සු ක්‍රම තුනකට විනාශ වෙනවා. මොනවද ඒ? පළවෙනි එක තමයි යුද්ධ කරලා මිනිස්සු විනාශ වෙනවා. දෙවෙනි එක තමයි දුර්භික්ෂය නිසා මිනිස්සු මැරෙනවා. තුන්වෙනි එක තමයි දෙවියන්ගේ බලපෑම් මත මිනිස්සු මැරෙනවා. යුද්ධ කරලා මිනිස්සු මැරෙනවා. ඒක අපි කොහොමද දන්නවා? එතකොට දුර්භික්ෂය නිසා මිනිස්සු මැරෙනවා. නිසි කලට වහින්නේ නැහැ. එතකොට අස්සන නැති වෙනවා. ආහාර සකස් කරගන්න විදියක් නැහැ. මිනිස්සු දුප්පත් වෙනවා. කන්න නැති වෙනවා. මරණයටපත් වෙනවා. එතකොට මේ ක්ලේශයන් වැඩි වෙනකොට ලෝක ස්වභාවය වැඩ කරන්නේ කොහොමද? බුදුරජාන් වහන්සේ වදාළ බ්‍රාහ්මණය ඒක හරියට බතක් ඉදෙනවා වගේ කිව්වා. සමහර වෙලාවට බත් දෙදෙනකොට හොඳට මේදෙනවා. වැඩි වෙලා සමහරට වැඩියෙන් ඉදෙනවා. අපි කියන්නේ බෙරි වෙනවා කියලා. සමහරට බාකට ඉදෙනවා. ඒ කියන්නේ සීමාව සීමාව ඉක්මමල වහිනවා සමහර වෙලාවට. නාය යනවා. ගම් වතුර මේ ආදී වශයෙන් මේ ස්වභාවයන් වැඩි වෙනකොට නැත්නම් මේ ක්ලේශයන් වැඩි වෙනකොට පින්නතුනේ ලෝක ස්වභාව වැඩ කරන්න යන්නේ විදියට. අපේ පින්නතුන් අහලා තියෙනවා බුදුරජාන් වහන්සේගේ කාලේ එක ප්‍රාන්තයකට වැස්ස නැතුව ගියා. මොකුත් නිසා නෙවෙයි මේ පැත්තේ මිනිස්සු, ඒ ප්‍රාන්ත මිනිස්සු හරි අධාර්මිකයි. හිතවන්නේ මොනවද මොකුත් පැලවෙන්නේ නැහැ, හරියන්නේ නැහැ. මිනිස්සුන්ගේ තියෙන අධර්මිෂ්ඨකම නිසා පොළව උඩ තියෙන සාරේ පොළව යටට බැහැලා. මේක දැක්ක මොගලන් මහරහතන් වහන්සේ. උන්වහන්සේ බුදුරජාන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා භාගතුන් වහන්සේ මේ දඹදිව ප්‍රාන්තයක් තියෙනවා ඒ ප්‍රාන්තෙට වහින්නේ පොළොවට තියෙන සාරේ පොළොවට බහැලා ඔබ වහන්සේ අවසර දෙනව නම් විතරක් මට පුළුවන් කිව්වා ඒ ප්‍රාන්ත මිනිස්සු වෙනත් ප්‍රාන්තයකට මාරු කරලා පොළොව යට තියෙන සාරය පොළොව උඩට ගන්නයි. මුගලන් මහරහතන් වහන්සේ කියන්නේ රිද්දිමතුන් අතරින් අගතන්පත් බව. උන්වහන්සේට පුළුවන් ඒ දේ කරන්න. එදා බුදුරහමතු බුදුරජාණන් වහන්සේ අවසර දුන්නා. මොගලන් මහරහතන් වහන්සේ පොළොව යට තිබ්බ සාරය පොළොවට ගත්තා. හිතවන්නේ මොනවද, පළ කරන්නේ මොනවද හැමදේම හොඳට හැදුනා. අපේ පින්නතුන් අහලා තියෙන විශ්වර බතක් කිව්වහම මුළු පලාතටම සුවඳයි. ඇයි? මේ පොළොවේ තිබුණ මහ පුදුමාකාර ජීව ගුණයක්. මේ පොළොව උඩ දැන් එහෙම නැහැ. ඒ නිසා මතක තබා ගන්න මිනිස්සු වෙන අපි අධාර්මික වෙන්න අධාර්මික වෙන්න. එහෙම නැත්නම් ඔය කියපු ක්ලේශ ධර්මයන් මොනවද? අධර්ම රාගය, විෂම ලෝභය, මිත්‍යා ධර්මයේ කියන මේ ක්ලේශයන් තුන බලවත් වෙන්න බලවත් වෙන්න බලවත් වෙන්න මේ ස්වභාව ධර්මයෙන් ලැබෙන්න තියෙන යම්කිසි දායාදයක් තියෙනවා නම් ඒ සියල්ලක් පින්නතුන් නැති වෙලා යන ස්වභාවයටපත් වෙනවා ඊළඟට තුන්වෙනි එක තමයි මිනිස්සු මැරෙන ක්‍රමය විනාශ වෙන ක්‍රමය දෙවියන්ගේ බලපෑම් මත මිනිස්සු මැරෙනවා. දරුණු අකුසල කර්මවලදී පින්නතුනි දෙවියන් දඬුවම් කරනවා මිනිස්සුන්ට. පින්නතුන්ට කතාවක් කියන්නම් මේ සම්බන්ධව. ඒ කියන්නේ දෙවිවරුත් මිනිස්සුන්ට දඬුවම් දුන්නු අවස්ථාවක් මේක. දවසක් අපේ බුදුරජාණන් වහන්සේ දණ්ඩකී කියන ආරාමයේ නිර්මාණය වීම පිළිබඳව අතීත පුවතක් භික්ෂුන් වහන්සේලාට දේශනා කළා. එදී බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි පෙර දණ්ඩකී කියලා ආරාමයක්, ඒ කියන්නේ නගරයක් තිබුණා. ඒ නගරේ පාලනය කළේ එක්තරා රජ කෙනෙක්. අපේ මොගලන් මහරහතන් වහන්සේ ඒ කාලේ ඍෂිවරයෙක් හැටියට උපත් ලැබලා කියලා. මුගලන් මහරහතන් වහන්සේ ඍෂිවරයෙක් එතකොට. දවසක් පින්වත්නි රජවාසලේ අන්තපුර කාන්තාවක් වරදක් කළා. වරදක් කරලා මැය රජවාසලෙන් නිරකුවා. දැන් මේ කාන්තාව ගෙදර යනවා. පස්සාවක් නැති වෙලා ගෙදර යනකොට උද්‍යානයක් මැදින් යන්නේ උද්‍යානයේ ඉන්නවා ඍෂිවරයෙක්. මේ ඍෂිවරයා දැක්ක විතරයි මේ කාන්තාව මොකද කළේ ඍෂිවරයාට කෙල ගැහුවා. ඇඟට කෙල ගැහුවා නෙවෙයි. මේ උදේ පාන්දර <coughs> මේ උදේ පාන්දර නොදකී යුක්තක් දැක්කා කියලා කෙල ගැහුවා. කෙල ගහලා මේ ගෙදර ගිහින් දැන් මේ යන්නේ රස්සාවක් නැති වෙලා රජවාසලෙන් ගරපු කාන්තාවක් මේ. <coughs> මේ ගිහිල්ලා ගෙදර හිටියා ඊට පහුවෙනිදා. රජමාලිගාවෙන් මෙන්න ලියුමක් එනවා ආපහු සේවයට වාර්තා කරන්න කියලා. මේ ආපහු රජමාලිගාවේ වැඩ. ඊට දින කීපයකට මත්තෙන් රජවාසලේම පූජිතයෙකුටත් රජුරෝ දඬුවමක් දුන්නා. දඬුවමක් කියන්නේ පූජිතයෙක් කුමක්දෝ වරදක් කරලා රජුරෝ පූජිතයා රජවාසලෙන් නිරපුවා. මේ පූජිතයා ගෙදර ගිහිල්ලා කල්පනා කරනවා මටත් රස්සාව නැති වුණා. හැබැයි අර කාන්තාවට ඊට පහුවෙනිදාම රස්සාව ලැබුණා. පූජිතයා කල්පනා කළා ඒ කාන්තාවගෙන් අහන්න ඕනේ කොහොමද රස්සාව ලැබුණේ කියලා. ඇහුවා මේ කාන්තාව කිව්වා මේ ඍෂිවරයාට කෙල ගැහුවාම ඕන දෙයක් හරියනවා කිව්වා. ඒ නිසා තමයි මට රස්සාව ලැබුණේ කියලා. මේ හිතන්නේ එහෙමයි පින්වත්නි. ඒ නිසා රස්සාව ලැබුණා නෙවෙයි. සමහරුන්ගේ පිනට පින්නතුනි මහ පුදුම දේවල් හරියනවා. එහෙම හරි ගියාම හිතන්නේ අර දේ කරපු නිසායි මේ දේ ඉෂ්ට වුනේ කියලා. ඒ කියන්නේ සමහරුන්ගේ පින විපාක දීලා තියන්නේ පාපයකුත් එක්ක පව් කරන්න. ඒ පින විපාක දීලා තියෙන්නේ පාපයක් කරන්න. දැන් අර විදියට කිව්වහම පොරොහිතයක් ගිහිල්ලා මොකද කළේ? අර කාන්තාව කිව් විදියට අර ඍෂිවරයාට කියලා ගැහුවා. මේ කවුරුවත් නෙවෙයි පිටනතුනේ. ඒ ආත්මභාවය අපේ ඍෂිවරයා කියලා කියන්නේ අපේ මුගලන් මහරහතන් වහන්සේ. පොරොහිතය ගිහිල්ලා කියලා ගැහුවා. ඊට පහුවෙන් මෙයාට දස්සාව හම්බ වුණා. හජ වාසලේ. දැන් මේ දෙන්න අතර මිත්‍යා විශ්වාසයක් ඇති වුණා මොකද්ද? ඍෂිවරයාට කියලා ගැහුවොත් ඒ දේ ඉටු වෙනවා කියලා. ඒ නිසායි එහෙම වෙන්නේ කියලා. එතකොට ඒ පින විපාක දීලා තියෙන පාපයක් කරන්නේ. පින්නතුනේ තව එක කතාවක් මතක් වුණා. කෝසල මල්ලිකාව පෙර භවයකදී ධම්මදින්නා කියන කාන්තාවක් හැටියට ඉපදලා ඉනකොට මේ ධම්මදින්නා කියන කාන්තාව මරන්නාපු රජ කෙනෙක් වෙනුවෙන් ධම්මදින්නා කියනවා එතන හිටපු ඒ රජුරවන්ට කියනවා ඒ රජුරෝ පින්වත්නි වුක්ෂ දේවතාවෙක් ළඟට ගිහිල්ලා ප්‍රාර්ථනාවක් කළා තියෙනවා රජකම ගන්න. ඒ වුක්ෂ දේවතාවට පූජාවක් කළාම ප්‍රාර්ථනාවක් කළාම රජතුමා රජකම ලැබිලා තියෙනවා. දැන් රජු හිතනවා වුක්ෂ දෙවිය නිසා තමයි මට රජකම ලැබුණේ කියලා. දැන් රජුරු සූදානම් මේ ගුප්ත දේවා මේ උච්ච දේවතාවාට මේ බෙලි පූජාවක් කරන්න. ඔය අතර ඉන්නවනේ ධම්මදින්නා කියන කාන්තාවක්. දැන් මේ කවුරුවත් නෙමෙයි කෝසල මල්ලිකා පෙර භවයකදී ධම්මදින්නා කියන කාන්තාවක් ඇටියට උත්පත් කළ බලනකොට මේ දේ සිද්ධ වුණා. මේ බෙලි පූජාව අතර ඉන්නවා මේ ධම්මදින්නා කියන කාන්තාවක්. ඒ දවසේම පින්නතුනි ධම්මදින්නා කාන්තාව මේ රජුරුවන්ගෙන් අහනවා රජතුමනි ඔබ හිතනවත් ඔබට රජකම අරගෙන දුන්නේ මේ වෘක්ෂ දෙවිය කියලා. ඇයි පින්නතුනි මෙහෙම අහන්නේ? ඒ වෙලාව වෘක්ෂ දේවතාව හිතපු ගහ ගිනි ගන්නවා. ඒ කියන්නේ ඒකාත්තක් ගිනි ගන්නවා. ධම්මදින කියනවා ඒ භුක්ෂ දේවතාව නිසානම් රජතුමනි ඔබතුමා රජකම ලැබුණේ. එහෙම හිතන්න එපා. ඇයි අර බලන්නකෝ අර ගහේ අත්තක් දැන් ගිනිගන්නවා. මේ දඹදිවටම රජකම අරගෙන දෙන්න තිබුණා නම් රජතුමනි දෙවියන් වැඩ ඉන්න විමානය දැන් මේ ගිනිගන්නේ. එහෙනම් ඉතින් මේ විමාන නිමා ගන්න දෙවියන්ට පුළුවන්. මිත්‍යා විශ්වාසය. රජතුමනි කවලාවක් අත ගන්න එපා. ඔබතුමාගේ පින නිසායි රජකම ලැබුණේ. දැන් අපේ රත්තරන් බඩු නැති වුණාම අපි ගිහිල්ලා දෙවියන්ට කියනවා. දෙවියන්ගේ පින් පෙට්ටිය නැති වුණාම පොලිසියට ගිහින් කියනවා. මිත්‍යා විශ්වාස. පින්වත් දවසක් මේ රජුරෝ කැරල්ලක් මර්ධනය කරන්න යුද්ධ කරන්න යනවා. ඒ යන්න සූදානම් වෙනකොට අර රජමාලිගාවේ රජවාසලේ වැඩ කරන අර රස්සාව නැවත හම්බුණු පූජිතයා කාන්තාවක්. මේ දෙන්න රජුරවන්ට කියනවා රජතුමනි යුද්ධ දිනන්න පුළුවන්. ඒ කරල්ල මර්ධනය කරන්න පුළුවන්. අහවල් දෙන ඍෂිවරයෙක් ඉන්නවා. ඒ ඍෂිවරයාට කෙල ගහලා යන්න එතකොට යුද දිනන්න පුළුවන් කියලා. අර කිව් විදියට පූජිතයා අර කාන්තාවත් කියපු විදිහ රජුරව මොකද කළේ? අතෙන් දෙකලා ඍෂිවරයාට කියලා ගැහුවා. රජුර යුද්ධයට ගියා. හැබැයි යුද දින්නා. මුළු රටේම මතයක් ඇති වුණා. ඍෂිවරයාට කියලා ගැහුවොත් මේ දේශිත වෙනවා කියලා. දැන් මේ සියල්ල ක්‍රියාත්මක වෙන්නේ කොහෙද? manuss ලෝකේ. ඔන්න බලන්න පින්නතුනි දෙවියන්ගේ බලපෑම් මත මිනිස්සුන්ට සිද්ධ වෙන දේවල්. දැන් මේ සිද්ධිය මොන සිද්ධියද ඍෂිවරයට කෙල ගහනවා කියන මේ කතාව දෙව්ලොව දෙවිවරු මේ කාරණාව පිළිබඳ දිව්‍ය ලෝක කතා වුණා. අපේ පින්නතුන් දන්නව දෙවිවරු මාසයකට තුන් වතාවක් මනුස්ස ලෝක දිහා බලනවා. බලලා මිනිස්සු පිළිබඳ වාර්තාවක් හදනවා. හොඳ සහ නරක මිනිස්සු වශයෙන් වෙන් කරලා. හොඳ වැඩ කරන අය ඉන්නව නම් දෙවියන් සතුටු වෙනවා. ඇයි? දිව්‍ය ලෝකේ දෙවිවරු වැඩි වෙනවා. නරකයි ඉන්නව නම් දුක් වෙනවයි අසුරේ වැඩි වෙනවා. එතකොට දණ්ඩකී ආරාමේ හිටපු මේ ඍෂිවරයාට කෙලගැසීම පිළිබඳව මේ කතා පුවත සමහර දෙවිවරු දැන් දිව්‍ය ලෝකේ කතා කරනවා. එක එක දෙවිවරු කියන්න පටන් ගත්තා අර කාන්තාව නිසා තමයි මේ ඔක්කොම උනේ. ඒ කාන්තාවන එක පටන් ගත්තේ. තව කෙනෙක් ඕනේ පොරොහිතය තමයි මේ කළේ. තව කෙනෙක් වුණා මොනව කළත් රටේ රජුරෝ දැනගන්න ඕනේ මොකද්ද කරන්න ඕනේ මොකද්ද නොකරන්න ඕනේ කියලා. රජුර විනාශ කරමු කිව්වා. අන්තිමට දෙවියන් කතා වුණා මේ මුළු රටම විනාශ කරන්න. උපක්‍රමයේ දුවා. දෙවියන් කලේ මොකද්ද පළවෙනි වතාවට කහවණු වැස්සක් වැස්සෙව්වා. මිනිස්සු කහවණු ගන්න එළියට ආවා. හැබැයි රජවරු ආවේ නැහැ. රජවරුන්ට කහවල වලින් ඇති වැඩක් නෑ. ඕන තරම් තියෙනවා. ඊට පස්සේ දිව්‍යාභරණ වැස්සක් දැස්සෙව්වා. එදා තමයි රජවරු එළියට ආවේ. මේ විදිහට ආයුධ වැස්සක් පස් වැස්සක් වස්සවලා අර නගරයෙන් පින්නතුනි පොළවට යට කළා. දැන් තේරුම් ගන්න ඕනේ අධර්ම රාගයේ විසම ලෝභය මිත්‍යා ධර්මයේ කියන ක්‍රේෂයන් බලවත් වෙනකොට ක්‍රම තුනකට මිනිස්සු විනාශ වෙනවා එකක් යුද්ධ කරලා අනික තමයි දුර්භික්ෂය නිසා මේ තුන්වෙනි එක තමයි දෙවියන්ගේ බලපෑම මත මිනිස්සු විනාශ වෙනවා. සර මේ විදිහට දෙවිවරු මිනිස්සුන්ට දඬුවම් දුන්නව අවස්ථා තිබෙනවා පින්වත්නි. දෙවියන් කෝප වෙන අවස්ථා අපිට මතකයි 2004 සුනාමියේදී මොහොතේ පළවෙනි රැල්ල ආවා. මිනිසුන්ට හානියක් වුණේ නෑ. හැබැයි කිලෝමීටර ගාණක් එහාට මුහුද හිඳිලා ගියා. සිදුන මුහුදේ මිනිස්සු මේ කොටස මගේ මේ කොටස මගේ කියලා මුහුදේ කොටස් වෙන් කරගත්තා. මේ සිදුන මුහුදේ දෙවනි දැන් ලාවා අර මිනිස්සු ඔක්කොම මැරුණා. හැමෝම නෙවෙයි ලෝකේ විනාශ වෙන්නේ තමන්ගේම තියෙන ක්ලේශ ධර්මයන් නිසා බොහෝ පින්වත් මතක තියාගන්න තබා ගන්න. මේ සසුනත් යම් දවසක දේශනාවට අනුව අවුරුදු 5000ක් කල මේ සසුන පවතිනවා. එයිනුත් දැන් 2564ක් ඉක්ම ගියා. අපේ පින්නතුන් දන්නම බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණ තුනක් තියෙනවා. මේ බලන්න මේ ශාසනේ නැත්තම් මේ බුද්ධෝත්පාද කාලේ නැති වෙන විදිය පින්නතුන් මේ කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ පළවෙනි පරිනිර්වාණය තමයි ක්ලේශ පරිනිර්වාණය. ඒ කියන්නේ බෝධි මණ්ඩලයේදී සියලුම සකල ක්ලේශයන් නැසා සම්මා සම්බුද්ධත්වයටපත් වුණා ඒ ක්ලේශ පරිණිරවාණයයි. දෙවෙනි එක තමයි පින්නතුනි ස්කන්ධ පරිණිරවාණය. කුසිනාරා නුවර මල්ලද දරුවන්ගේ උපවත්තන කියන සාල වනෝද්‍යානයේදී භාග්‍යවතුන් වහන්සේගේ ස්කන්ධ පරිණිරවාණය සිද්ධ වුණා. තුන්වෙනි එක තමයි ධාතු පරිණිරවාණය. අවුරුදු 5000ක් ඉක්ම ගිය පසු ඒ දේ සිද්ධ වෙන්නේ පින්නතුනි දඹදිව බුද්ධ ගයාවේ බෝමැඩදී. එහෙම නැත්නම් වජ්‍රාසනය මත බුදුරජාණන් වහන්සේගේ ධාතු පරිනිර්වාණය සිද්ධ වෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා ප්‍රථම බෝධියේ පටන් සම්පූර්ණ වූ පිනදුට මතකයි සෙව් පිලිසිඳියාපත් මහරහතන් වහන්සේලා අවුරුදු 5000ක් කල මේ ශාසනය හොබවනවා. බුදුහාමුදුරුවෝ අවුරුදු 500ක් කල මේ ශාසනය හොබවනවා. පින්වත් මතක තියාගන්න භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා ඉදිරියට අවුරුදු 500ක් මේ පසුන අරගෙන ඉන්නේ කවුද? සෙව් පිලිසිඳියාපත් මහරහතන් වහන්සේලා. මහරහතන් වහන්සේලා කියන්නේ මේ ලෝකේ තව පිරිසකට රහතන් වහන්සේලා කියන්නේ තව පිරිසකට. මොකද මේ වෙනස? පින්වත්නි රහතන් වහන්සේ කියලා කියන්නේ දස සංයෝජන ධර්ම 10ම නැති කළ රහත් වෙන උතුම රහතන් වහන්සේ. මහරහතන් වහන්සේ කියන්නේ කාටද? අර්ථ ධම්ම නිරුත්ති පටිභාන කියන සිව් පිළිසිමියාපත් සහිතව රහත් වෙන උතුමෝ මහා රහතන් වහන්සේ. ඉගෙන ගන්න පින්නතුනි සියලුම රහතන් වහන්සේලා මහා රහතන් වහන්සේලා නෙවෙයි. එතකොට බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයේ ඉඳලා ඉදිරියට අවුරුදු 500ක් දුරට මේ ශාසනය අරගෙන ඉන්නේ කවුද? සිව් පිළිසිඳියාපත් මහරහතන් වහන්සේලා. මේ කියන්නේ සසුනේ විනාශය. නැත්නම් මේ ලෝතර බුදුරජාණන් වහන්සේගේ ශාසනය අවුරුදු 5000ක් කල් ඉක්ම ගිය තැන නැත්නම් 5000ක් කල් යනකොට මේ සසුනේ ක්‍රමක්‍රමයෙන් විනාශ වෙන ස්වභාවය මේ සිහිපත් කරන්නේ. ඉන් පස්සේ පින්වත්නි මහා සේනාස්ත්‍රවයන් වහන්සේලා පිරිහි ගියාට පස්සේ අභිඥාලාභී උතුමන් වහන්සේලා තවත් අවුරුදු 500ක් මේ ශාසනය පවත්වනවා ඉදිරියට. අවිඥාලාභය සමෝ. එතනින් පස්සේ අවිඥා උපදවා ගන්නට බැරි ත්‍රිවිද්‍යාවට පැමිණි උතුමන් වහන්සේලා තවත් අවුරුදු 500ක් කල මේ ශාසනයේ සෝභමානවත් කරනවා. මෙතනින් පස්සේ සසුන ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් පිරිහිලා ත්‍රිවිද්‍යාවත් උපදවා ගන්නට නොහැකි ආශ්‍රවයන් විතරක් නැති කරපු රිද්දි නැති රහතන් වහන්සේලා මේ ශාසනයේ තවත් කාලයක් බබලවනවා. එයින් පස්සේ පින්නතුන්ට මතකනේ අනාගාමි අය කලක් මේ ශාසනය පවත්වාගෙන යනවා. සකු르දාගාමී අය කලක් මේ ශාසනය පවත්වනවා. සෝවාන් මඟපල ලද උතුමන්ගේ අඩුවක් නම් දකින්නට පුළුවන් කමක් නැහැ. කොට සෝවාන් මගඵල ලැබූ උතුමන් වහන්සේලා මේ සසුන තවත් බොහෝ කාලයක් ආරක්ෂා කරගෙන පවත්වාගෙන යනවා. ඉන්පස්සේ කාලේ ක්ලේශයන් පින්නතුනි කෙලෙස් ධර්ම උත්සන්න වෙන කාලේ රහත් නොරහත් බව දැනගන්න පුළුවන්කමක් නැත්තේ. ඇයි? දේශනාවේ සඳහන් වෙනවා ක්ලේශයන් තුනී කොට, ක්ලේශයන් සමිත කොට සිටින උතුමන් වහන්සේලා මේ ශාසනය පවත්වනවා. ඒ මේ භික්ෂුව රහතන් වහන්සේ කෙනෙක්ද රහත් නෝගනෙක්ද කියලා හොයාගන්න පුළුවන් කමක් නැහැ. වෙනතුන මතකයි ලස්සන කතාවක් තියෙනවා එක දවස් රජ කෙනෙක් ස්වාමීන් වහන්සේ නමක් එක්ක බොහෝම හිතවත්ව කල්යාණ මිත්‍රත්වයෙන් කටයුතු කළා. රජුරු මේ හාමුදුරන්ට හරි ආදරේ හරියට උපස්ථාන කරනවා. බැලු බැලමට මේ ස්වාමින් වහන්සේ ගතිගුණ ඒ වගේම අවතුම් පැවතුම් ධර්මඥානෙ මේ ආදී දේ කිසිම අඩුවක් නැහැ. රජ්ජුරවන්ට හිතෙන්නෙම මේ සාමිත් වහන්සේ රහතන් වහන්සේනවා කියලා. රජ්ජුරු කල්පනා කළා මේක මං හරියටම දැනගන්න ඕනේ. දවසක් රජ්ජුරු කරපු දේ තමයි ඇඹුල් කුළුගඩු ආදිය ගෙනල්ලා යම්කිසි ආහාරයක් අපි කෑමක් කියමුකෝ මොකරි ව්‍යංජනයක් හදන්න සෝදානම් වෙනකොට මේ ඇඹුල් මිරිකනකොට මේ මහතෙරුන් වහන්සේගේ මුඛයට කෙලිනවා. රජුරෝයින් පස්සේ දැනගත්තා මේ රහතන් වහන්සේ නම නෙවෙයි කියලා. ඒ වගේම පින්නතින් තවත් කතාවක් තියෙනවා. එක සාමින් සාමින් වහන්සේලා දෙනමක් <coughs> ස්වාමින් වහන්සේලා දෙනමක් බොහෝම යහළුයි. එක ගෙයි උන්වහන්සේලා වාසය කළේ. ඒක කුටියේ වාසය කළේ. ඒ දෙනමකින් දැන් එක නමක් හිතන් ඉන්නවා මගේ යහළු අනිත් ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ නමක් වෙන්නේ නැති. අනිත් ස්වාමීන් වහන්සේ කරනවා මගේ යහළු අනිත් ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ දැන් දෙදෙනා දෙන්න දෙන්නට දෙන්න හිතන් ඉන්නවා හරය රහත් එහෙම කියලා. දැන් එක ස්වාමීන් වහන්සේ නමක් කල්පනා කළා මේක බලන්න ඕනේ මගේ යහළු ස්වාමීන් වහන්සේ රහත්ද නැද්ද කියලා. උන්වහන්සේලා දෙනම ගංගාවකට නාන්න ගියා. ඒක ස්වාමීන් වහන්සේලා මොකද කළේ? අතවැස්සේ. ඒ කියන්නේ තරුණයෙක් යහළු කරගෙන කිව්වා අපි දෙන නාන්න ගියාට පස්සේ අනිත් ස්වාමීන් වහන්සේගේ මේ වතුර යටින් ගිහිල්ලා කකුලෙන් අල්ලන්න කියලා. එතකොට බය වුණොත් උන්වහන්සේ රහතන් වහන්සේ නමක් නෙවෙයි. මේ දරුවා මේ තරුණිය මොකද කළේ? මේ සාමීන් වහන්සේ නාන අතරේ ස්නානය කරන අතරේ යටින් ගිහිල්ලා වතුර යටින් ගිහිල්ලා කකුල ඇල්ලුවා. ඒ සාමීනාන්ද බය වුණා. එතකොට පින්වත්නි අනිත් සාමීන් වහන්සේ තේරුම් ගත්තා මගේ යහළු සාමීන් වහන්සේ රහතන් වහන්සේ නමක් නෙවෙයි කියලා. ඉතින් මෙතනින් පස්සේ පින්නතුනි රහතන් වහන්සේලා නැත නිසා එක සාමීන් වහන්සේ නමක් දැන් උත්සාහවන්ත වෙනවා මොකක් කරන්නද මේ ධර්මයේ පින්නතුනි පිරිහීගෙන පිරිහීගෙන පිරිහීගෙන යනකොට උන්වහන්සේලා එදාට කල්පනා කරනවා මේ පිරිහීම කියලා කියන්නේ ධර්මයේ පිරිහීම කියලා කියන්නේ මහා අයහපත් දෙයක්. ඒ නිසා උන්වහන්සේලා කරන්නේ මොකද්ද? ධර්මය පොතපතට එකතු කරන්න නැත්නම් සංගායනා කරන්න කියලා සාකච්ඡා කරනකොට ධර්මයේ පොත්වල ලියන්න පටන් ගත්තා. ලියලා ඒනොත් පදයක් පිල්ලක් නැහැ. කටපාඩම් කරගෙන සිතයි පොතයි මේ දෙකම බලලා ශාසනය බොහෝ කාලයක් පවත්වාගෙන යනවා. එතකොට ධර්මයේ කියවල බලලා තේරුම් ගන්න බැරි වෙනකොට මේකට අටුවාව සම්පාදනය කරනවා. මේ සසුන පවතිනකොට දේශනාවේ සඳහන් වෙනවා කලයුගයේ උපදින රජවරු එදාට පින්නතුනි පිනිනුත් සම්පත් වලිනුත් පිරිහෙනවා රජවරු පෙර රජුන්ගේ චරිත දිහා බලලා ඒ අයුරින් අපත් සැප සම්පත් විඳ යුතුයි කියලා කල්පනා කරලා බලනකොට රජවරු කල්පනා කරලා බලනවා ඉස්සර රජවරු කොහොමද සැප සම්පත් භුක්ති විඳින්නේ කියලා එතකොට රජවරු කරන්නේ මොකද්ද? අධර්මිෂ්ඨව ජනයන්ට පීඩා කරනවා. බදු නොගැසිය යුතු දේවල් වලට බදු ගන්න පටන් ගන්නවා. රජවරු කියලා කියන්නේ පින්නතුයි ලෝකවාසීන්ට අම්මට තාත්තට වගේ සලකන්න ඕන අය. මව්පියෝ දරුවන්ගේ පටන් ඉන්නේ රජවරු ලෝකයාට පින්වත් පීඩා කරනකොට ලෝකයා රජවරු ආරක්ෂා කරන්නේ නැහැ. දැන් රජවරු අධර්මිෂ්ඨ වෙනකොට ඇමතිවරුත් අධර්මිෂ්ඨ වෙනවා. මේ පරිහානිය දකිනකොට සාමින් වහන්සලා එදාට සිද්ධ කරන්නේ මොකද්ද? රජුරවන්ට ගිහින් කියනවා ඔහොම නෙවෙයි පාලනය කරන්නේ මෙන්න මේ විදියටයි කියලා. රජුරෝ එදාට කියනවා මගේ වරදක් නෑ සාමීනි ඇමතිවරුන්ගේ වරද කියලා. ඊට පස්සේ සාමීන් වහන්සලා ඇමතිවරුන්ට ගිහින් කියනවා මේ විදියට කටයුතු කරන්න කියලා. ඇමතිවරු කියනවා අපේ වරදක් නෑ. රජ්ජුරුවන්ගේ වරදට රජ්ජුරුවන්ගේ පිට වරද පටවනවා. ඒ කියන්නේ දෙගොල්ල දෙපැත්තට හදිනවා. ඒ නිසානේ පින්නතුනි බුදුරජාන් වහන්සේ රාජෝ වාද ජාතකයේ දේශනා කළේ ගවං චේතර මානානං උජුං ගච්ඡanti පුංගවෝ සබ්බාකා උදුං ගච්ඡanti නෙත්තේ උදුගතේ සති අධර්මයෙන් ලෝකයාට වැඩක් නොවනකොට වෙන්නේ මොකද්ද? దేవතාවෝ කලකිරිලා කලට වැසි වස්සන්නේ නැහැ. වැසි වැස්සුවත් වස්සවන්නේ හරියට කොයි වගේද? බඩගිනි නැති අයට බත් දෙන්න වගේ. බත් ඕන අයට පැන් දෙන්න වගේ. ප්‍රයෝජනයක් ඇති කාලේ වහින්නේ නැහැ. මේ නිෂ්ප්‍රයෝජන කාලේ තමයි වහින්නේ. එදාට පූදින, එදාට කිරිවදින, ඒ වගේම කරල් තියෙන කාලේ නියගේ ඇවිල්ලා ඒ සස්සේ නැත්තම් ගොයන් ඔක්කොම නැසනවා. ඇයි මේ? ස්වාමින් වහන්සේලා කොච්චර කිව්වත් රටක් පාලනය කරන්නේ මෙහෙමයි කියලා රජුරවන්ට රජුරෝ ඒව පටවනවා ඇමතිවරුන්ට. ඇමතිවරු ඒක පටවනවා රජුරුවන්ගේ පිටට. මෙහෙම වුණාට පස්සේ සස්ස නැති වෙනකොට ලෝකේ ඇති වෙනව පින්න තුනේ ආහාර විපත්තිය. දේශනාවේ සඳහන් වෙනවා ඒ කාලෙට මිනිස්සු කුසල කරන්න වීරවන්ත වෙන්නේ. වීරවන්ත වෙන්නේ නැහැ. කම්මැලි වෙනවා. ස්වාමීන් වහන්සේලා කියනවා කුසල කරන්න කුසල කරන්න. එදාට මිනිස්සු මොකද කියන්නේ? ඔබ වහන්සේලා කුසල කරන්න කියනවා. අපි අපේ දරුවන් පෝෂණය කරන්න ඕනේ. මොනෝ කරන්නත් ඒ ටික කරලා ඉන්න පාය. මෙහෙම කාලයක් යනකොට පින්නතුනි භික්ෂුන් වහන්සේලාට පත්ත නොලබනකොට ධර්මයේ උගත් භික්ෂුන් වහන්සේලා ළඟට ධර්මයේ නොදත් ශිෂ්‍යයන් වහන්සලා ගිහිල්ලා ඉගෙන ගන්නේ නැහැ. ධර්මයේ දන්න ධර්මදර විනයදර සාමින් වහන්සලා ළඟට ශිෂ්‍යයන් වහන්සලා ගිහිල්ලා ඉගෙන ගන්නේ නැහැ. මේ සසුනේ පිරිහීම තමයි මේ. ඒ භික්ෂුන් වහන්සලාට සැකයක් තියෙනවා නම් ඒ සැකේ මුදාලන ගුරුවරු ඉන්නකොට සමහරවිට ප්‍රත්‍ය ලැබෙන්නේ නැහැ. ප්‍රත්‍ය ලැබෙනකොට ගුරුවරු නැහැ. ඊට පස්සේ වික්ෂුන් වහන්සලා ධර්මයේ දරාගන්න ධර්මයේ මේ සියල්ලම දරාගත නොහැකි වෙනකොට කාලෙකින් පින්නතුනේ ටීකාවත හරිනවා. ආයි කාලයක් යනකොට අට කතාවත හරිනවා. ඉන් පස්සේ පාලියක් අර්ථයක් පමණක් පවත්වාගෙන යනවා. පාලි දරාගත නොහැකි වෙනකොට මේ දැඩිතෙන් අතහැරලා මේ පාළියේ තියෙන දැඩිතෙන් අතහැරලා බොහොම මේ මේ ලෙහෙසිතෙන් සුගමතෙන් විතරක් දරා ගන්නවා. කටපාඩම් කරනවා. ඒ විදිහට කටයුතු කරනවා. පින්වත්නි සූත්‍ර විනය අභිධර්ම කියන මේ තුන් පිටකේ පෙරහිම පටන් ගන්නවා. මේ තුන් පිටකෙන් පළමු කොට පෙරහින්නේ මොන පිටකේද? අභිධර්ම පිටකේ ඉස්සෙල්ලමත් හරිනවා. අභිධර්ම පිටකයේ පින්නතුණු තියෙන පොත් හතක්. ඒ පොත් හතෙන් පළවෙනි වතාවට පිරිහෙන්නේ මහා ප්‍රකරණය. දෙවෙනි වතාවට පිරිහින්නේ යමක ප්‍රකරණය. තුන්වෙනි වතාවට පිරිහින්නේ කතාවත් උපකරණය. හතරවෙනි වතාවට පිරිහින්නේ පුද්ගල පඤ්ඤාතිය. පස්වෙනි වතාවට පිරිහින්නේ ධාතු කතා. හයවෙනි වතාවට විභංග, හත්වෙනි අන්තිමට පිරිහෙනවා ධම්ම සංගණී. මේ අභිධර්ම පිටකය පිරිහි ගියාට පස්සේ පින්වත්නි එයින් පස්සේ විනය පිටකය සූත්‍ර පිටකය කියන මේ දෙකෙන් කාලයක් මේ ශාසනය රකිනවා සසුන පවත්වාගෙන යන විනය පිටකේනොයි සූත්‍ර පිටකේනොයි එතකොට පළවෙනි වතාවට පිරිහුනේ අභිධර්ම පිටකය දැන් දෙවෙනි වතාවට පිරිහින්නේ මොකන්ද පින්වත්නි සූත්‍ර පිටකේ ඒනොත් පළමු කොටම පිරිහෙන්නේ අංගුත්තර නිකායයි දෙවෙනි කොට පිරිහින්නේ සංයුත්ත නිකාය. තුන්වෙනි වතාවට පිරිහින්නේ මජ්ක්‍ධිම නිකාය. හතරවෙනි වතාවට පිරිහින්නේ දීඝ නිකාය. පස්වෙනි වතාවට පිරිහින්නේ කුද්දක නිකාය. තව ඉතුරු වෙනවා පින්නතුනි පොතක් 550 ජාතක පොත. ඒ 550 ජාතක පොතේ අගපතන් පිරිහිම පටන් ගන්නවා. ඒ කාලේ භික්ෂුන් වහන්සේලා දේශනාවේ සඳහන් වෙනවා පින්නතුනි ජාතකින් පමණ බන කියන කාලයක් එනවා. ජාතකයෙන් කොමනක් බන කියන කාලයක් එනවා. 550 ජාතක පොතෙත් ඉස්සෙල්ලම අයින් කරන අහක් කරන ජාතක දේශනාව තමයි වෙස්සන්තර ජාතකයේයි දිග දිග වැඩි නිසා. මේ කාලෙට පින්නතුනි බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයට පත් වෙලා අවුරුදු 5000ක් කල් ඉක්ම ගියාට පස්සේ බුද්ධෝත්පාද ශන සම්පත්තිය කියන එක අතුරුදහන් වෙනවා. ඒ කාලේ දේශනාවේ සඳහන් වෙනවා හරියට සඳනතරයක් වගේ කියලා. ගුණයක් නැති පපුවක් වගේ, මසුන් නැති විලක් වගේ, පියුම් නැති විලක් වගේ, මිනිසුන් නැති ජනපදයක් වගේ. එදාට මිනිස්සු තිරිසන්ව වගේ මෙලොවක් පරලොවක් සුගතියක් දුගතියක් ගැන මිනිස්සු දකින්නේ නැහැ, දන්නේ නැහැ. එදාට ඉන්න රජවරුන්ට පින්නතුනි මිනිස්සු රාසොඳෙකුට තරම්වත් මිනිස්සු දරු කරන්නේ නැහැ සලකන්නේ නැහැ. රාසොඳෙක් තරම්වත් රජවරු වටින්නේ නැහැ කියන එකට. සද්ධර්මයේ අතුරුදහන් වුණාට පස්සේ අන්තිමට බැරිමද රජුරෝ මොකද කරන්නේ? මගුල් ඇතෙක් කරගෙන හොඳට සරසනවා. සරසලා ඇමති කෙනෙකුට කියනවා මේ මගුල් ඇතාගේ පිට පොදියක් කහවණු පොදියක් ආදී වටිනා රත්තරන් රිදී මුතුමැණික් ආදී මේ සියල්ලම බැඳි පොදියක් ඇතාගේ පිට තියලා භාගතුන් වහන්සේගේ සතර පද ගාථාවක් දන්න කෙනෙක් ඉන්නවා නම් ඒ ඇත්තට මේ ටික දෙන්න. ඇමතිතුමා කරන්නේ මොකද්ද? ඇතාගේ පිට නැගලා බණපදයක් දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න කියලා මෙහෙම මුළු නගරයක් නගරයක් ගානේ වීථි සංචාරය කළා. අවසන් වෙනකොට එදාට එක්කෙනෙක්වත් නැහැ පින්නතුනි බුදුහාමුදුරන්ගේ සතරපද ගාතාවක් දන්න මිනිස්සේ. අන්තිමට ඇමෙතුමා මොකද කරන්නේ? ඒ සියලුම කහවණු පොදියම බණ්ඩාගාරයට යවනවා. ඉතින් මේ අවසන් වෙනකොට පින්නතුනි බාගතුන් වහන්සේගේ සියලුම ධාතුන් වහන්සේලා අවුරුදු 5000ක් කල් මේ වෙනකොට ඉක්ම ගිහිලා අවසానයි. ඉන් පස්සේ බුදුරජාණන් වහන්සේගේ සියලුම ධාතුන් වහන්සේලා ඉන්දියාවේ බුද්ධ දයා වජ්‍රාසනයේ මතද වැඩම කළාට පස්සේ භාගතුන් වහන්සේගේ ලලාට ධාතු ලලාට ධාතු පිහිට තැන්නෙම පිහිටනවා පූර්ණ රෝම ධාතු වේතනම පිහිටනවා අකු ධාතු වේතනම පිහිටනවා සතර දලදා වහන්සේ වේතනම පිහිටනවා ජීවා ධාතුන් වහන්සේ වේතනම පිහිටනවා දෙකෝටි 50 ලක්ෂයක් භාගතුන් වහන්සේ කේත ධාතුන් වහන්සේලා වේතනම පිහිටනවා ඉන් පස්සේ බුදුරජාණන් වහන්සේ ගන්ධබ්බරුක්ක මූලයේදී යමා මහ ප්‍රාතිහාරේ පෑවේ යම්සේද එදාට ඒ ප්‍රාතිහාරේ පාල අවසන් වෙනකොටම බුදුරජාණන් වහන්සේගේ ධාතු පරිනිර්වාණය ආනිදාර සිද්ධ වෙනවා. අබ ඇටයක්, අබ බීජයක් තරම්වත් පමණකුත් ධාතුන් වහන්සේ නමක් ඉතුරු වෙන්නේ නෑ පින්වත් එදාට. එදාට හිතන්න එපා බුදුහාමුදුරු වෙනුවෙන් හදපු මේ රත්තරම් පිළිම රෙදි පිළිම තියෙන කියලා නෑ. ඒ සියල්ලත් එදාට අතුරුදාන් වෙනවා. රන් රිදී ලෝහ බුද්ධ ප්‍රතිමා සියල්ලක් මේ දාට අතුරු දහම් වෙනවා. එතකොට සිහිපත් කරගන්න පින්නතුනි මේ සසුනේ විනාශයයි. ඒසාදාපි මේ දේශනාවේදී ඉගෙන ගත්තේ අංගුත්තර නිකායේ තික නිපාතේ බ්‍රාහ්මණ වර්ගයේ සඳහන් වන පලෝක ධම්ම කියන සූත්‍ර දේශනාවයි. මේ දේශනාව ශ්‍රවණය කිරීමෙන් පහළ කරගත්තා වූ සියලුම කුසල් දෙලින් පින්වත් හැමදෙනාටම උතුම් අමාමහා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 ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා සාදු සාදු සාදු අප සෑම දිනා වෙත මෙච්චකින් ඒ උතුම් වූ සද්ධර්ම දේශනාව පවත්වා වදාළ ගොතටුව චන්දන විහාරාධිපති මහරගම ශ්‍රී වජිරඥාන ධර්මායතනයේ ධර්මාචාර්ය ශාස්ත්‍රවේදී රාජකීය පඬිත අවසරයි පූජනීය හිඟුරේ පඤ්ඤාසේකර ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේම සැලසේවා සාදු සාදු සාදු